ධර්මානුශාසනාව අද රාත්‍රී මේ උතුම් වූ ධර්මානුශාසනා පවත්වන ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක දර්ශනපති පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ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 දිට්ඨි චූති සාදු සාදු සා ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි දාන අතරින් අංක 1 ධර්ම දාන ඊළඟට තියෙනවා අබේ දානයි කියලා එකක් අබේ කියන්නේ නිර්භයත්වය දෙන එක ඒ සතෙකුට වෙන්න පුළුවන් මිනිස්සෙකුට වෙන්න පුළුවන් බියක් විපතක් ඇති වෙච්ච වෙලාවේදී ඒ බිය විපත නැති කරලා දාන්න කෙනෙකුට පුළුවන් නම් අන්න ඒකට තමයි අපි කියන්නේ අභය දාණය. ජීවිත දාණය දෙන එක. ආමිෂ දාන කියන්නේ අපි සතු දේවල් තියනවා භෞතික දේවල්. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය මෙන්න මේව දෙන එක. දැන් පින්වතුනි අපිට පුළුවන් අපි හරියම්බ කරගත්ත ධනිය දන් දෙන්න පුළුවන් කෙනෙකුට. ඒ දන් දෙනකොට ආකාර දෙකකින් අපි දන් දෙනවා. මොනවද ආකාර දෙක? එකක් තමයි අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම. අනෙක තමයි පූජා බුද්ධියෙන් දන් දීම. අනුග්‍රහ කියලා කියන්නේ පින්නොතුන් කෙනෙකුට අනුකම්පාවෙන් ඔහුට උපකාරයක් පතා යමක් දෙන එක. බල්ලෙකුට බලලෙකුට කපුටෙකුට එහෙම නැත්නම් වෙනත් කුරුල්ලෙකුට අපි කෑම දෙනෝනේ. කානුකම්පාවෙන්නේ දෙන්නේ නේ. නැද්ද? අනුකම්පාවෙන් තමයි පින්නතුනි දෙන්නේ. එතකොට මෙන්න මේ විදියට බල්ලෙකුට කැම ටිකක් දාලා වැඳලෙන්නේ නැහනේ. නේ? වැඳලෙන්නේ අන්න එතන තියෙනවා එහෙනම් මොකද්ද? අනුග්‍රහ බුද්ධිය කල්පනාව අනුකම්පාව කියන එක. ඒ බල්ලට බල්ලට අනුග්‍රහයක් වෙනස තමයි කරවන්නේ. දෙවනි කාරණය ව්‍යාධි දැන් බලන්න පින්නතුනි අපි තුල හැමදාමත් අපි නිරෝගීවම ඉන්න හැකියාවක් නැහැ. විවිධ අසනීප අපිට කාටත් හැදෙනවා. ඉතින් ඒ හැදුනහම ඒවායේ අතරේ තියෙනෝ නේද කර්ම රෝග කියලා කොටස. නේ? කර්ම රෝග. ඒ කර්ම රෝග හැදෙන්නේ මොන නිසාද? අන්න බලන්න ධර්ම දාණයෙන් ඈත් වෙච්ච නිසා. ධර්මය අපි හරියට පිළිපැදලා තිබුණා නම් කර්ම රෝග වළක්ව ගන්න පුළුවන්. එහෙනම් ධර්මානුකූල ජීවිතය අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. අර කර්ම රෝගයෙන් අත් මිදෙන්න නම් සත්‍ය ධම වටා ඒක රාශී වෙන්න. එතකොට ආමිෂ දාන ඉස්සෙල්ලම කිව්වේ ධර්ම දාන ඊළඟට අබය දාන ඊළඟට ආමිෂ දාන ආමිෂ දාන යටතේ තමයි අපි කිව්වේ ඔය නොයෙක් දේවල් දන් දෙන්න පුළුවන් ඒක අනුග්‍රහ බුද්ධියෙන් උත් පුළුවන් එහෙම නැත්නම් අපිට පූජා බුද්ධියෙන් දන් දෙන්න පුළුවන් පූජා බුද්ධියෙන් දන් දෙනවයි කියලා කියන්නේ සිල්වත් ගුණවත් උතුමෙකුට අපි ආහාර පාන ඇඳුම් පැළඳුම් මේවා දෙන්න ඕනේ කියලා කියන්නේ පින්නතුනි එතනදි දාණය දෙන්නේ පූජා හැඟීමෙන් පූජා බුද්ධි සිල්වතෙකුට ගුණවතෙකුට උතුමෙකුට අපි දානයක් දීලා ගිලම්පස එකක් දීලා සිවුරක් පූජා කළා නැත්නම් අපි වඳිනවා නේ වැඳලා නේද තියෙන්නේ අන්න බලන්න අනුග්‍රහ බුද්ධිය හා පූජා බුද්ධියේ වෙනස. පින්නතුනි දක්ඛිනා විභංග කියලා සූත්‍රයේ සඳහන් වෙනවා කෙනෙකුට පුද්ගලිකව පිරිනැමිය හැකි දාන වර්ග 14ක් කෙනෙකුට පුද්ගලිකව පිරිනැමිය හැකි දාන වර්ග 14ක් මේ දාණය තමාගෙන් තමයි පටන් ගන්න. ඒ නිසා මේ දන් දීම කියන එක සමහරව හිතනවා මේක බොහොම අමාරු අසීරු අපහසු වැඩක් කියලා. අපිට ඔය කියන තාලෙන් දන් දෙන්න බෑ. අපිට ඒ තරම් ලොකු මුල මිල මුදලක් නැහැ. භව භෝගනේ අපිටත් තිබුණා නම් අපිත් දෙනෝනේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. පින්නතුනි මහා ධන කුවේරයෝ ඉන්නවා. එක බත් ඇටයක් දන් දෙනවද කාටවත් තෙල් බිඳක් නැහැ. තෙල් බිඳක් බත් මිටක් දන් දෙන්නේ නැහැ. පෙරපින නිසා මෙලොව ලැබිලා තියෙන හැබැයි මෙලොව කරන ඒවා ගැන බැලුවාම පරලෝක කොහේ යද්දන්නේ ඒකයි වෙන්නේ ඒ නිසා පින්නතුනි අපි ආමිසව දන් දීම කිව්වහම එතන කල්පනා කරලා ඒ දාණය මනාව සකස් කරලා අපි දෙන්න ඕනේ කියන හැඟීම තියෙනවා. ලෝභකමින් තණ්හාවෙන් කොච්චර ගොඩ ගැහුවත් මැරෙන දවසට අනයන් පුළුවන්ද? අරන් යන්න බෑ. කැමති වුණත් අකමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් අනිවාර්යෙන්ම අපි අරගෙන යන්නේ නැහැ. අතට ගත්ත හැම දෙයක්ම දාලා යනවා හිතට ගත්ත ටික විතරයි අරන් යනවා. ඇත්තනේ? ඔව්. ඔක තමයි ඇත්ත. සමහරු ඉන්නෝ අපේ අම්මලා සමහර තාත්තලා මේ තමන්ට දන් දෙන්න මහා පරිමාණයේ ධනෙ නැති වුණාට ඒ අයට පුළුවන් පින්නතුනි තමන් කන ආහාර වේල තියෙනෝනේ. ඒ ආහාර වේලෙන් බත් මිටක් දෙන්න පුළුවන් නේ කාට හරි. බත් මිටක් දෙනවා. දැන් මෙහෙම බත් මිට මිට මිට එකතු වෙලා එකතු වෙලා ගියාම අවුරුදු දෙකක් තුනක් 10ක් 15ක් දන් දෙනකොට කොච්චර හාල් ගෝණි කීයක දන් දීලාද? තොර පින්නතුනි අන්න එහෙමයි හිතන්න ඕන දාණය ගැන. පරිත්‍යාගශීලී චේතනාව තියෙනුනේ. ඒක තියෙන්නේ මනසේ. මේකයි. ඒක නිසා උත්සාහ කරන්න ඕන අන්න එහෙම දන් දෙන්න. සල්ලි තියෙන ඒවට දන් දුන්නට කමන්නේ නැහැ. නමුත් උත්සාහ කරන්න ඕන මට සල්ලි නැහැ කියලා දන් දීම නැති කරගන්න ඕනේ නැහැ. පින්නතුනි දාන වර්ග දැන් ඔය දන් දිය යුතු පිළිවෙල ගත්තාම මේ දාන වර්ග තියෙනවා දස දාන වස්තු නමින් දාන වර්ග 10ක් අන්නං පානං ගරං වත්තං යානං මාලා විලේපනං ගන්ධෝ සෙය්‍යා පදීපෙය්‍යං දාන වත්තු සියුම් දස ඔන්න දාන වර්ග 10 දස දාන වස්තු කියලා කිව්වේ ඒවට. අන්නම් කියන්නේ ආහාර, පානම් කියන්නේ පාන වර්ග, ගරම් කියන්නේ දේවල්. වත්තම් කියන්නේ වස්ත්‍ර ඇඳුම් පැළඳුම්. අන්නම් පානම් ගරම් වත යානම් කියන්නේ යාන ආහන. මාලා කියන්නේ මල් මාලා. විලේපනම් කියන්නේ සුවඳ විලවුණු. ගන්ධෝ කියන්නේ සුවඳ ද්‍රව්‍ය. සෙයියා කියන්නේ සැතපෙන ඇඳ පුටු කොට්ට මෙට්ට ඇර ඇඳ ඇතිරිලි. පදීපෙයන් කියන කියන්නේ පහන් ප්‍රදීප ආලෝක පූජාව. ඔන්න බලන්න. දැන් අපි පහන් පත්තු කරලා බුදුහාමුදුරන්ට ආලෝක පූජාව කරනවා වගේම මේ විදුලි පූජාවත් පහන් පූජාව වගේම තමයි. එතකොට විදුලි ආලෝක පූජාව. ඒතර මේ විදුලි ආලෝක පූජාව තරගෙට කරලා වැඩක් නැහැ. අරය මෙච්චර ලයිට් ගානක් දැම්ම මම ඊට වැඩි දන්නේ එහෙම නෙමෙයි. තමන්ට ශක්ති පමණින් තමන් ඒවට විහාරස්ථානයක නම් විදුලි බිල සඳහා උදව් කරනවා. නැත්තම් බල්බ් ටිකක් ගෙනහිල්ලා දෙනවා. ඒවා අදින්න වයර් රෝල්ලන් ගෙනින් දෙනවා. මේව තමයි පින්නතුනේ ආලෝක පූජාවට වැටෙන්නේ. ඊළඟට දක්ඛිනා විභංග කියන සූත්‍රයේ පින්නතුනේ පුද්ගලිකව පිරිනමිය හැකි දාන වර්ග 14ක් දක්වලා තියෙනවා. මේ දාන වර්ග 14න් පළවෙනිම දාණය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේට දෙන දාණය. ඒක තමයි ඉහළම ආනිසංසයක් ලැබෙන සුවිශේෂී පින්කම. පින්කත. ඒ නිසා බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පැවැත්වීම මොන තරම්නම් ආනිසංසද පුජ්ජලික පූජා අතර ඒවට කලකිරෙන්නේ නැතුව දුක් වෙන්නේ නැතුව ඒ දාණය සිද්ධ කර ගන්න ඕන බුද්ධ පූජාව බෙදනකොට බුද්ධ පූජාව පූජා කරනකොට දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා ඒ තමයි පින්නතුනි ඔබ gederadi පූජාව බෙදුවත් පන්සලේදී බුද්ධ පූජාව බෙදුවත් ඒක ගෞරවෙන් කරන්න ඕන බලන්න සමහරු අපිට ඕන තැනකට යන්න ඇඳුමක් තියෙනවා නිශ්චිත. දැන් වැඩට යනවා නම් කොහොමද? නේ කාන්තාවක් වැඩට ගියත් පිරිමි කෙනෙක් වැඩට වැඩකට ගියත් පුජ්‍යලික අංශේ හරි රජේ අංශේ හරි කොච්චරනම් සැලකිලිමත් වෙනවද උදේට කොණ්ඩේ පීරනවා හොඳට මූණ උත ගන්නවා පවුඩර් දානවා මේකප් කරනවා මේ කොච්චර දේවල් කළාද වැඩට යන්නේ අන්න බලන්න ඒකට එතෙන්ට පිරිමි අයනම් ටයි කෝඩ් දාගෙන තමයි යන්නේ වැඩට මගුල් ගෙදරට යනකොට කොහොමද බලන්න? මගුල් ගෙදරට යනකොටත් එතෙන්ට ගැළපෙන විදියට ගන්න පුළුවන් ඉහළම සාරිය ගන්නවා නේ. ඒකේ පොඩි hair style එකක් දාලා නේ. ලිප්ස්ටික් කියුටෙක්ස් ගාලා මේකප් කළා. හීස් දෙහෙකුත් දාලා තමයි යන්නේ. මාලවලු මුතු කරාබු සහිත. ඒකේ කිසිම වරදක් නැහැ. එතෙන්ට යන්නත් ක්‍රමයක් තියෙනවා හරි. ට්‍රිප් එකක් යනකොට විනෝදෙට එතකොට අරව නැහැ. එතකොට සැහැල්ලු මේ ඇඳුමකින් යන්නේ. දැන් බලන්න ඔය හැම තැනටම යන්න ඇඳුමක් වෙන් වෙලා තියෙනවා. පන්සලට යන්න විතරක් ඇඳුමක් නැහැනේ. බලන්නේ නැද්ද කියලා. පන්සලට යන විතරක් අඳමන්නේ. පන්සලට වැල්ලේ යන විදියටත් යනවා. නේ? කඩේ යන විදියටත් යනවා. කුඹුරු කොටන්න යන විදියටත් යනවා. පන්සලට යන්න විදිය පන්සලට යන්න විතර ක්‍රමවේදයක් නැහැ. අන්න බලන්නකෝ අපේ තියෙන බෞද්ධකමේ හැටි. ස්වභාවය. ඒ නිසා සමහරු බෝධි පූජාවට යනවා. ෂෝටක් ගහගෙන තමයි යන්නේ බෝධි පූජාවට. දැන් කාගේ ළඟටද මේ යන්නේ බුදුහාඳුර ළඟට? කොච්චරනම් අපි නොසැලකිලිමත්ද කියලා. ලොන් තුන් ලෝකයේ නායකයන්න් වහන්සේ ළඟට යන්නේ අපි. ඒ වුණාට යන්නේ කොහොමද? සීම සැලකිල්ලක් නැහැ. කාන්තා පුරුෂ දෙපාර්ශවයම මම මේ කියන්නේ. දෙකොල්ලම එක වගේ. සමහර අය. ඉතින් ඔවැනි ස්වභාවයක් දකින්න තියෙන ඕකෙන් වැළකෙන්න ඕන. එතකොට බුද්ධ පූජාව පූජා කරන්න යනකොට හොඳ සංවර සීලී පිරිසිදු ඇඳුමකින් තරචිලා යන්න ඕන. වැඩේ තියෙන්නේ පන්සලට යනකොට යනවා. යමහර අය එහෙමයි. සමහරු gedara ප්‍රතිමාවට බුද්ධ පූජාව තියෙනවනේ නේ. එතකොට බුදුහාමුදුරුව අපිට ගොඩක් ළඟයිනේ gedara අපේ බුදුහාමුදුරුවනේ. ඒතර අපිට ඕන විදියට තමයි අඳින්නේ, කන්නේ, බොන්නේ. ඒ නිසා මොකද කරන්නේ උදේට සමහරු රාත්‍රියට අඳින ඇඳුමෙන් තමයි බුදුහාඳුර ළඟට පහනපත්තු කරන්නේ. හරිද බලන්න. සමහරව හිතනවා පිරිසිදුව යන්න ඕනේ කියලා. උදේට bathroom ගිහිල්ලා නාල කියලා පිරිසිදු වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ළඟට එන්නේ තුවා ඇඳගෙන. ඇවිල්ලා පහනපත්තු කරනවා. බලන්න මුන්නත් තරම් අපි පහතට වැටලාද කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ ළඟට මේ අපි මේ යන්නේ. මේ හැංගීමේ ඕනනේ තියෙන්නේ. නමුත් බලන්න අපි හැසිරෙන විදිය මොනතරම් පහද්ද? ඒකයි. දෙක. පින්නතුනේ. බුද්ධ පූජාව gedara තිබ්බත් පන්සලේ තිබ්බත් සමහරු ඔන්න පන්සල් දැන් මේ දවස්වල වැඩි වැඩියෙන් එකතු වෙනවනේ. පන්සලට වැඩි වැඩියෙන් එකතු වෙන කාලය. මේ වස් කාලය. මේ පොය දවස දක්වා තිබුණා. දැන් පොයෙන් අවසන් වුණානේ වස් කාලය. දැන් මේ යන්නේ චීවර මාසේ. එතකොට මල් ටික පන්සලට ගෙනිච්චම Tamanට මල් ටික පෙළගස්සන්න හදන්න බෑ. ඇයි ලොකු ලොකු අය ඉන්නෝ එතන. සභාපතිවරු ඉන්නෝ, භාණ්ඩාගාරිකවරු ඉන්නවා. නෙලේ කම්ලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ පන්සලේ අයිතිකාරයෝ. එනිසා මොකද කරන්නේ? අන්න ඒගොල්ලෝ අනිත් අයට මල් ටික හදන්න ඕන විදිහට ඒක දෙන්නේ. ඒගොල්ලෝ තමයි ඒකේ අනසක ගන්න. Taman ගෙනා මල් ටික ශ්‍රද්ධාවෙන් Tamanට ඒ ගෙනාපු පුජ්‍යලයට හදන්න දෙන්න. පන්සල අයිති කරගන්න යන්න ඕනේ නැහැ. එහෙමයි ඉන්නවා. ඊළඟට මේ බලන්න මල් ටික හදනකොට අර කට්ටිය එකතු වෙලා ගහන කය රටේ නැති වල්පල් ඔතන කතා කර කර තමයි මලින් මල තියන්නේ මේකේ. අර කය ගහ ගහ තමයි මල් තියන්නේ. අර මල් වට්ටිය. මොකද වෙන්නේ? සේරම කෙල ටික මල් වල. බලන්න. සේරම මල් ටික අපිරිසිදුයිනේ. බලන්න වැඩක් නැහැ ඉතින්. මොන පූජාවක්ද ඉතින්. ඒ නිසා මම නම් මගේ විහාරස්ථානයට එන සියලු දෙනාටම කියනවා කොටට ඇඳගෙන එන්න එපා. මේක. පන්සලට ගැලපෙන ඇඳුමකින් එන්න. දෙක බුද්ධ පූජාව බෙදන්න කලින් නාල කියලා පිරිසිදුව ආවත් මං කියන ඉස්සෙල්ලම ටැප් එක ළඟට දීලා අත් දෙක හොදගෙන එන්න. මේ පූජාවක් මේ බෙදන්න යන්නේ. තුන මම කියලා තියෙන්නේ බුද්ධ පූජාව බෙදනකොට කිසි කෙනෙක් කතා කරන්න බෑ. කතා කරන්න බෑ. පූජාව බෙද බෙද කතා කරන්න ගියොත් සේරම පූජාව කෙලිටි වෙලා. කෙලෙහි. ඒ නිසා ඒකට මං ඉඩ තියලා නැහැ. ඊළඟ හාමුදුරුවරුන්ට මේක ගොඩාක් දිග මාත්‍රකාවක් වෙන්න තුනේ. අපිට මේ ටිකෙන් ඔක්කොම ඉවර කරගන්න බෑ. හාමුදුරුවරුන්ට දන් දෙන්න ගියත් බුද්ධ පූජාව වගේම හාමුදුරුවන්ට දන් දෙන්න ගියත් ඒ අය දැනගන්න ඕන හාමුදුරුව වළඳන්නේ මොනවද? පන්සල සමීප වෙනෙක් වෙන්න එපාය. නේ? ඒ වළඳන જાති ගෙනියන්න ඕන. ඊළඟට දැන් ගෙදරක දානයක් දෙනවනේ. දානේ දුන්නාම ගෙදර අයිතිය එපාය දැන් මේකේ දානි බෙදන්න. ඒ අයට වෙන වෙන වැඩ තියෙන ඕනේ ගෙදරට එන අය පිළිගන්න, තෑගි ගෙනේම බාර ගන්න ඒවට. රටේ සේරටම කිදා කියලා දන් දෙන්න බෑනේ. තමන්ගේ ගෙදර සාංගික දානයක් දෙනවා නම් බොහොම සුළුත පිරිසකටයි කියන්න ඕන. ඊළඟට ඒ අයට බෙදෙන හැටිත් කියලා දෙන්න ඕන. සමහර තමන් බෙදන්නේ එන අයට කියනවා බෙදන්න කියලා. ඒ මිනිස්සු දන්නේ මේක බෙදන්න ඕන ප්‍රමාණය. ඇයි? එයාලා බයයි මේ ගත්ත ව්‍යංජන භාජනයේ විතරද දන්නේ නැහැ ඇත්තේ. ඒ නිසා ඒගොල්ලෝ අර දම්පිලේ හාමුදුරුවරුන්ට දානි බෙදන්නේ බොහොම සුළුවෙන්. ඇයි? ඒගොල්ලෝ දන්නේ මේක මේ දාණය මේ මේක ඇති වේද මදි වේද කියලා. ඒගොල්ලෝ ඒකට ලෝභයි. අනවබෝධයයි ලෝභකමයි. ඒ නිසා gedara අය තමයි දම් බෙදන්න වැඩිහත් වෙන්න ඕනේ. ඒගොල්ලෝනේ යූ ව්‍යංජන ප්‍රමාණය කිලෝ කීයද කියලා දන්න. ඇති වෙනවද මදි වෙනවද දන්නේ ඒගොල්ලෝනේ. ඉතින් ඒගොල්ලෝ ඒකට මුල් වෙන්න ඕන. නැත්නම් වැඩක් නැහැ. ඊළඟට හාමුදුරුවරුන්ට දානි බෙදනකොට උනත් පින්නතුනි මතක තියාගන්න ඕන දානි බෙදන වෙලාවට කතා කරන්නේ නැහැ. සමහරු ඒ වෙලාවටම එනවා හාමුදුරුවෝ ළඟට හාමුදුරුවෝ දානි වන්දන ළඟට අවිල්ලා කතා කර කර ඉන්නවා. ඔච්චර ආදරේ නම් පන්සලට ගිහලා කතා කරන්න බැරියි. අතනදී ආදරේ පෙන්වන්න යනවා. එතකොට පින්නතුනි ආන්න එතනදී වෙන්නේ මොකද්ද? අර පිඟානට උඩින් කතා කරන්න ගියාම සේරම අර කෑම එක අපිරිසිදු වෙනවා දාන එක. පහුගිය දවසක වුණ අපි ගෙවදීමක් සඳහා ඒ ගෙදර දානයක් තිබුණා. ඉතින් අපි පිරිත්‍යක් කියලා අපි දානෙට ඉඳගත්තා. දානෙට වාඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න අර අය පින්නතුනේ මේ එක්කෙනෙක් ආව අතෙන්ට කතා කරන්න මාත් එක්ක. එනකොටම ධාතු කරඬුව මෙහෙම ආසනයක තැන්පත් කරගෙන මේ ධාතු කරඬුවේ අර ආසනේ වැදුණු මෙයාගේ ඇඟ. අර බුද්ධ පූජාවයි ධාතු කරඬුවයි ඔක්කොම බිම. ඊට බලන්න අර මිනිස්සු ගෙවදීමේ මුල්ම දවස. දැන් මේ මිනිස්සුන්ගේ හිතට මොකද වෙන්නේ? අපි හාමුදුරුවන්ගා කරුණු කියන්න සිද්ධ වුණා මේක හදන්න හිත හදන්න. සම්පූර්ණ හිත නරක් වුණා. ඒ නිසා ගෙදරකට යන්නේ Tamange ගෙදර නෙවෙයි ඒ ගෙදර ගියාම පරිස්සමෙන් ඉන්නත් ඕන. ඒ කටයුතු කරන්නත් ඕන කල්පනාවෙන්. ඒ නිසා පින්නතුනේ හොඳට තේරුම් ගන්න මෙන්න මේ කරුණු කාරණා ටික. තව ගොඩාක් ಜಾති තියෙනවා දාණයට කියන්න සකසා දන් දීම ගතත් සිතත් සකසා දන් දීම පිළිබඳව. අපි තව දවසක ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරමු. මේ කරුණු කාරණා ටික ඔබේ හිතට අරගෙන ඔබ හොඳ දාන ප්‍රතිත්වයේ ඉඳගෙන දන් දෙන කෙනෙකු බවට පත් වෙන්නට උත්සාහ ගන්න.